ඒ අනුව අපි සාකච්ඡා කළේ ධර්මයන්ගේ පවත්නා මේ ලක්ෂණයන් විග්‍රහයට ලක් කරන චිත්තචෛසික ධර්මයන්ගේ ස්වභාවයන් තුලම විග්‍රහ වෙන මේ ద్వාර ඇසුරු කරගෙන පහළවන සිත් කවරක්ද කියන එක පිළිබඳව. ඒ අනුව අපි අප තුල පහළ වෙන ద్వාර 6 පිළිබඳව සහ ඒ ద్వාර 6 ඇසුරු කරගෙන පහළවන සිත් කවරක්ද කියන එක සාකච්ඡා කළා. එතකොට අභිධර්මාර්ථ සංග්‍රහයේදී මේ සාකච්ඡා කොට වදාළ අපි ඉගෙන ගත්ත ద్వාර සංග්‍රහයට අනුරූපීව ඊළඟට විග්‍රහ කරන්නේ ద్వාර ළඟට පැහැදිලි කරන්නේ ආරම්මන සංග්‍රහය පිළිබඳව. මෙතන ආරම්මනයන් හැටියට පෙන්වා දෙන්නේ දැන් ద్వාර හැටියට අපි ඉගෙන ගත්ත මේ චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ద్వාරයන්ට උපනිශ්‍රේ වන ධර්මවලට අපි භාවිත කරන නාමය තමයි ආරම්මන කියලා කියන්නේ. ඒතර මේවාට ආරම්මන කියන නාමය යෙදිලා තියෙන්නේ ඒ ගන්නා වූ ධර්මයන් තුල සතුටු වීමක්, රමණේ වීමක් තියෙන නිසා අන්න ඒවා ආරම්මන කියන නාමයෙන් හඳුන්වනවා. ඒතර මේ ආරම්මනයන්ගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කරනකොට අපගේ මේ ඉඳුරන්ට අරමුණු වන ආරම්මණයන්ගේ ස්වභාවය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් චක්කු ප්‍රසාදයට අරමුණු වෙන දෙයට අපි කියනවා රූපාරම්මන කියලා කියනවා. ඒතර මේ රූපය හැටියට අපිට අරමුණු වෙන්නේ දැන් රූපය හැටියට විග්‍රහ කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ බාහිර ලෝකයේ පවත්නා දේවල් නම් සුද්දාෂ්ටක කලාප මේ සුද්දාෂ්ටකය තමයි රූප කියලා නම් කරන්නේ. කියන්නේ දැන් මේ ගහක කොළයක් ගත්තත් මේ වැලි කැටයක් ගත්තත් කිනම් ද්‍රව්‍යයක් ගත්තත් ඒ තුල තියෙන්නේ සුද්දාෂ්ටකය පමණයි. ඒතර සුද්දාෂ්ටකය කියලා කිව්වේ අපි පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන. ඒතර මේකටම නමක් කියනවා අවිනිබ්බෝක රූප කලාප කියලා. මේවට අවිනිබ්බෝග රූප කියලා කියන්නේ මේ රූප කොටස් කිනම් අවස්ථාවකවත් වෙන්වෙන්ව තනිව පවතින්නේ නැහැ. ඒ නිසා තමයි අවිනිබ්බෝග කියලා වෙන් කරන්න බෑ කියන අර්ථයෙන්. හේතුව දැන් ඕ හැම වස්තුවකම මේ පඨවි ආදී ධාතු ටික තියෙනවා. ඒ පඨවි ආදී ධාතුන් නිසා ඇතිවන දේ තමයි වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ වතුර ටිකක් ගත්තත්, ඒ වගේම වෙන ගහක් ගත්තත්, කොළයක් ගත්තත් මේ තුල තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒතර පඨවි කියන්නේ තද ගතිය. ඊළඟට ආපෝ කියන්නේ වැగిරෙන ගතිය, තේජෝ කියන්නේ ඒකේ උෂ්ණ සීතල ස්වභාවය. ඊළඟට වායෝ කියන්නේ සෙලවෙන ස්වභාවය. ඊතර මේ පඨවි, තේජෝ, වායෝ කියන මේ ධර්මතා කොටාසය විසිරෙන්නට නොදී එකට බැඳලා තියාගන්නේ ආපෝ ධාතුවේ බලයෙන්. ඒතර ආපෝ ධාතුවේ බලයෙන් තමයි මේවා විසිරෙන්නට නොදී පවත්වාගෙන ඉන්නේ. ඒතර ඒ නිසා මේ පඨවි ආදී ධාතුන්ගේ එකතු වීම නිසා ඒ තුල වර්ණයක් පේන්න තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට එක වෙලාවකවත් මේ එක ධර්මතාවයක තියෙන වර්ණය මොකක්ද කියලා දැනගන්න පුළුවන් කමක් නැහැ. අපිට වර්ණයේ හැටියට පේන්නේ මේ පඨවි ආදී ධාතු රාශියකගේ එකතුවීම නිසා නානා වර්ණයන්ගේ එකතුවීමක් පමණයි අපිට පේන්නේ මේ එක වර්ණයක් හැටියට. එතකොට දැන් මෙතන වර්ණය කියලා කියන්නේ සතර මහා ධාතුන් නිසා හටගත් එකක්. ඒපික මේකට ප්‍රසාද කියලා කියන හේතුව තමයි දැන් මේ ධාතුන්ගේ හතරේ එකතු වීම නිසා එතන වර්ණයක් පේන්න තියෙනවා. ඊට පස්සේ ඒ ඒ වස්තුන්ගේ එකතු වීම නිසා ඒ තුල ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා. ඊළඟට ස්පර්ශයක් තියෙනවා. දැන් ස්පර්ශය කියලා කියන්නේම පඨවි, තේජෝ, වායෝ කියන කාරණා තුන. පොට්ටබ්බ කියලා කියන්නේ. ස්පර්ශය කියන්නේ මේ තුනට. එතකොට මෙන්න මේ සුද්ධාෂ්ටකය හැම වස්තුවක් තුළම අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ අපි මේ ලෝකයේ තුල යම්තාක් ද්‍රව්‍ය දකිනවා නම් මේ සුද්ධාෂ්ටකයෙන් නිර්මාණය වෙච්ච ද්‍රව්‍ය තමයි හැමතැනම තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මේ වතුරු වීදුරුවක් ගත්තාම වීදුරුව කියලා කියන්නේ එක දෙයක් නෙවෙයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධර සෝජා කියන සුද්දාෂ්ටක කලාප කෝටි ගානක එකතුවක් තමයි මේ වීදුරුව කියලා කියන්නේ. වැලි කැටය කියලා කියන්නේ. මේ ඇසට පේන තියෙන කුඩාම වස්තුව පවා රූප කලාප කෝටි ගානක එකතුවක්. ඉතින් ඒ නිසා අන්න ඒ තුලින් පැන නැගිච්ච ද්‍රව්‍යයන්ගේ වර්ණ රූපේ පමණයි මේ චක්කු ප්‍රසාදයට අරමුණු වෙන්නේ. ඒතරේ අපි තේරුම් ගන්න ඕන බාහිර වස්තුවේ තියෙන ගන්ධේවත් රසේවත් කිසිවක් චක්කු විඥාණයෙන් දැනගන්නට පුළුවන් කමක් නැහැ. චක්කු විඥාණයට අරමුණු වෙන්නේ වර්ණ රූපේ පමණයි. ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ රූපයක් දකින්න නම් තවත් කාරණා කීපයක් එකතු වෙන්න ඕන කියලා කියනවා. දැන් ඇස දැන් මහා හත්තිපදෝපම සූත්‍රයේදී පැහැදිලි කරනවා චක්කු විඥාණයෙන් මේ රූපයක් ග්‍රහණය කරගෙන රූපයක් දකින්න කාරණා තුනක් සම්පූර්ණ වෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ අබින් අපරිභින්නම් චක්කු. ඒ කියන්නේ අපරිභින්න චක්කුව නොබිඳුණු ඇහැක් තියෙන්න ඕන. ඊළඟට කියන බාහිර රූප ආපාතං ආගච්ඡන්ති. මේ බාහිර රූපයාගේ පැමිණීමක් තියෙන්න ඕන. ඒ පිළිබඳ තජ්ජා සමන්හාරු. ඒ පිළිබඳව අවධානයක් යොමු කරලා තියෙන්න ඕන. ඒතර තමයි රූපය දැනගන්නට ලැබෙන්නේ. ඊළඟට කියන මේ ඇහැට මේ චක්කු ප්‍රසාදයට රූපාරම්මණයක් ගැටෙන්න නම් තවත් බාහිර සාධක බලපානවා. එකක් තමයි දැන් අර ඇහැ හොඳට තියෙන්නත් ඕන රූප පැමිණලා තියෙන්නත් ඕන අවධානය තියෙන්නත් ඕන ඊළඟට ආලෝකය කියන එක බලපානවා. ඒ කියන්නේ අපිට ආලෝකයේ ස්වභාවය අනුව දේ දර්ශනය වෙන දේ තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපිට සමහරලාවට දැන් මේ වෙන වර්ණවත් මලක් රාත්‍රී කාලේ අපිට දිස් වෙනකොට වෙන වර්ණයකින් තමයි දිස් වෙන්නේ. ඒතර ඒ නිසා තමයි බුදුදහම තුල ඉන්ද්‍රිය ඥානය කියන එක පිළිගන්නවා. හැබැයි ඉන්ද්‍රිය ඥානය කියන එක ඒකාන්ත සත්‍යයි කියලා පිළිගන්නේ නැහැ. මොකද දැන් හිතන්න දැන් අපි මේ මොකක් හරි ද්‍රව්‍යයක් පිළිබඳව අපේ ඇසෙන් දැකලා ඒ පිළිබඳව ඥානයක් ඇති කරගන්නවානේ. ඉන්ද්‍රිය ඥානයක් ඇති කරගන්නකොට දැන් ඒ වස්තුව තියෙන ස්වභාවයට අනුරූපීව අපි ඒකේ පවත්නා ස්වභාවයට අනුරූපීවම නෙවෙයි ඒ පිළිබඳව ඥානයක් ඇති කරගන්නේ. මොකද හේතුව ඒක ඒ ඥානය ඇති වෙන්න තවත් බොහෝ සාධක බලපානවා. ඒ වස්තුවේ තියෙන දුර ප්‍රමාණය, Taman ඉන්න දිශාව, ඒවත් බලපානවා. ආලෝකය, තමන්ගේ ඇසේ තියෙන පිරිසිදු අපිරිසිදු භාවය ඒවත් බලපානවා. අනේ ඒ නිසා තමයි අපි සමහරලාවට මේ දාර කෝටු කෑල්ලක් හරි වැල් කෑල්ලක් හරි වැටලා තියෙනකොට අපි එක පාට හිතන අන්න සර්පයෙක් ඉන්නවා කියලා. අපි සමහරට බය වෙනවානේ. ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. බය වෙනවා, කෑ ගහනවා, එහෙට මෙහෙට දුවනවා. බානකොට එතන තියෙන්නේ මේ දාර කැබැල්ලක්. ඒ මොකද අන්න ඇසෙන් ඒ අරමුණ දැක්කට අපේ අරමුණ තත්වාකාරයෙන් ග්‍රහණය කරගෙන නැහැ අපිට ඒ තුල වැරදි වැටහීමක් ඇති වුණේ. ඉතින් ඒ නිසා තමයි කිව්වේ මේ ඉන්ද්‍රිය ඥාණයෙන් ලබා ගන්න හැම එකක්ම සත්‍ය ඥානයක් නෙවෙයි කියලා කිව්වේ. ඒ නිසා තමයි පැහැදිලි කරලා කිව්වේ මේ ඉන්ද්‍රිය ඥානය ඔස්සේ අපේ දකින දේ ඒකාන්ත සත්‍ය හැටියට අරගෙන ඒවත් එක්ක ඇලෙන්න ගැටෙන්න යන්න එපා කියලා කිව්වේ. මොකද අපි ඒවත් එක්ක ඇලෙන්න ගැටෙන්න යනවා කියලා කියන්නේ අපි ඒ තුල මුලාවටපත් වෙලාමයි ඒක කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ ඇසට අරමුණු වන ඒ ආරම්මණයේ වර්ණ රූපය පමණයි චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ. වෙන මුකුත් ඒ ගැන ගැටෙන්නේ අන්න ඒක ඒ ආකාරයෙන් අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට මේ ශබ්දය දැන් සෝත ප්‍රසාදයට අරමුණු වෙන්නේ ශබ්ද. එතන මේ ශබ්දයන් ගැන කියනකොටත් එතන පැහැදිලි කරන්නේ දැන් තමන්ට යම්කිසි වස්තුවක් පිළිබඳව හෝ ඒ ශබ්දයක් පිළිබඳව තමන්ට දැනීමක් ඇති වෙන්න නම් විඥානයක් පහළ වෙන්න නම් ඒ ශබ්දය සෝතප්‍රසාදයේ ගැටෙන්න ඕන. එතකොට කියනවා සෝතප්‍රසාදයේ ශබ්දය ගැටෙනකොට දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේට ගොඩක් ඈතින් තියෙන දෙයක සද්දයක් අපිට ඇහෙනවා. එතකොට ඒ සද්දය පැමිණිලා අපේ කනේ සෝතප්‍රසාදයේ ගැටුණද? එහෙම ගමන් කරන්න ශබ්දයට ශක්තියක් නැහැ කියලා කියනවා. මොකද හේතුව ශබ්දය කියන්නේ ධර්මයේ තුල උගන්වන්නේ ශබ්දය කියන්නේ ශබ්ද රූපයක් කියලා කියනවා. ඒතර ඒක තුලත් තියෙන ආවුස් ප්‍රමාණය චිත්තක්ෂණ 17ක් පමණයි. එතකොට රූපාරම්මණය තුල තියෙන්නේ චිත්තක්ෂණ 17ක් පමණයි. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් චිත්තක්ෂණ 17ක් කියලා කියන්නේ සෑහෙන වෙලාවක් නේ කියලා. නෑ චිත්තක්ෂණ 17ක් කියන්නේ මේ ඇසුරු සනක් ගන්න වෙලාවකුත් නෙවෙයි නේ ඒ කියන්නේ දැන් අර මම එදත් ওই කතාව කියලා දුන්නා දැන් මේ අපි එක වචනයක් කියනකොට එක අකුරක් කියනකොට ඒ අකුර අකුරේ ශබ්දය Tamanට ඇහෙනවනේ එතකොට ඒ ශබ්දය Tamanට ඇහෙන්නේ ශබ්දයේ උත්පාදක්ෂණය ඇහෙන්නෙත් නැහැ භංගක්ෂණය ඇහෙන්නෙත් නැහැ ඇහෙන්නේ ටිතික්ෂණය විතරයි ඒතර ඒකේ අවශ්‍ය ප්‍රමාණය චිත්තක්ෂණ 17 කියන්නේ කුඩාක්ෂණ 51ක්. කුඩාක්ෂණ 51ක් තියෙන්නේ. එතකොට ඒකේ උපාදක්ෂණයයි භංගක්ෂණයයි හැරුණකොට ඉතිරි ක්ෂණ 49ක් තියෙනවා. එතකොට මේ අකුරක් ශබ්ද වෙලා Tamanට ඇහෙන කාලය කොයිතරම් ඉක්මනින් නැති වෙනවද? අන්න Tamanට ඒක ඇහුනේ චිත්තක්ෂණ 17 තුල. පැහැදිලි වුණාද? ඒ චිත්තක්ෂණ 17 තුල ඒ ශබ්දය පැවතිච්ච නිසා තමයි ඇහුනේ. නමුත් ඒක කොයිතරම් මම මේක තප්පරයක් තුළ වචන කීයක් කියනවාද? අකුරු කීයක් කියනවාද? ඒතකොට මේ චිත්තක්ෂණ 17ක් පැවතිලා තමයි ඒක නිරුද්ධ වුනේ. ඒතකොට හිතාගන්න එකෙන් මම දන්නේ කොතෙක් දුරට තේරුම් ගත්තද කියලා. අන්න ඒකෙන් තේරුම් ගන්න මේ චිත්තක්ෂණ 17 කියලා කියන්නේ අපේ සාමාන්‍ය ලෝකේ කරන ආකාරයේ ලොකු වෙලාවක් නෙවෙයි බොහොම චූටි වෙලාවක්. ඒක ක්ෂණයක් වගේ වෙලාවක්. බොහොම සුවල්පයක පවතින්නේ. ඒතකොට ඒ වගේ හටගෙන නිරුද්ධ වෙන ශබ්දයක් කෙසේද තමන්ගේ සෝත ප්‍රසාදයේ ගැටෙන්නේ ඒක පැහැදිලි කරන්නේ දැන් ශබ්දය හටගත් දැන් කියන මුලින් මෙතන පැහැදිලි කරනවා ශබ්දය හටගත් තැන ඒ මොහොතේ වෙන්නේ එතන තියෙන වායෝ ධාතුව කැළඹීමටපත් වෙනවා. ඒ කියන්නේ ආසන්නයේ තියෙන වායෝ ධාතුව. ඊට පස්සේ කියනවා ඒ ධාතු කැළඹීම නිසා ඊට එහායින් තියෙන ධාතුව වායෝ ධාතුව කැළඹෙනවා. අන්න ඒ ආකාරයෙන් ඇවිල්ලා තමයි අපේ කනට ඒ ශබ්දය ඇහෙන්නේ. ඒතර ඒක ඒතර සමහරට ඒ ශබ්දය මේ හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි අපිට ඇහෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඒක හොඳට පැහැදිලි දැන් මේ දැන් ওই අවුරුදු කාලෙට එහෙම දැන් රතිඤ්ඤපත්තු කරනවා නේද? එතකොට සමහරලාවට මේ ඈත රතිඤ්ඤපත්තු කරන අපිට යහඳ ඇහෙනවා. නමුත් සමහරට ඒක මේ අපිට ඇහෙන්නේ ඒක පත්තු වෙලා ගොඩක් වෙලා ගියාට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඇහෙන්නේ. මොකද ශබ්දය කියන එක හටගත්ත තැනම නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒකේ හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒකෙන් අර තරංග ඔස්සේ කම්පණය වීමෙන් එන ස්වභාවය තමයි අපිට දැනෙන්නේ. ඒ අනුව තමයි කියනවා ඒකේ දැන් මම මෙතන ශබ්දයක් තියෙනකොට මට ඇහෙන ප්‍රමාණයට වඩා මේ මෙතන හට ගන්න ශබ්දය මෙතනින් ඈත ඉන්න කෙනෙක්ට දැනෙන්නේ බොහොම අඩුවෙන්. පැහැදිලිද කියන එක? ඒ කියන්නේ මේ තමන් ඉන්න තැන අනුව ස්ථානය අනුව තමයි ඒ කටයුත්ත තමන්ට ග්‍රහණය කරගන්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒකිනුත් තේරුම් ගන්න ඕන මේ ශබ්දය කියන එකත් පවතින්නේ චිත්තක්ෂණ 17යි. ඒකත් සෝතප්‍රසාදයට අරමුණු වන එකක් හේතුන් නිසා හටගත් ධර්මතාවයක්. ඉතින් අන්න ඒක මේ ආරම්මන හැටියට දේශනා කරනකොට තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ දේවල් එතනත් ශබ්ද කියලා කියනකොට තියෙනවා. දැන් ඍතුන් නිසා හටගන්න දේවලුත් තියෙනවා. ඒ වගේම දැන් අපි මේ කතා කරන ශබ්දය මේක මේ ඍතුන් නිසා හටගත්ත දෙයක් නෙවෙයි. මේ ශබ්දය කියන එක හටගත්තේ වාක් විඥාප්තියෙන්. දැන් බාහිර ලෝකේ අපිට මේ ගස් කොළන් ඇඹරෙන සද්දය, මේ වතුර ගලාගෙන යන සද්දය අපිට ඇහෙනවා. නමුත් ඒ ඇහෙන ශබ්දය එතන සඳහන් ශබ්දය හැටියට දේශනා කරන්නේ මේ බාහිර හේතුන් නිසා හටගන්න දේවල්. නමුත් මෙතන අපි මේ කතා කරනකොට මේ ඇහෙන ශබ්දය හේතු වෙන්නේ වාක් විඥාප්තියෙන් කියලා කියනවා මේ ශබ්දය හටගන්නේ. අන්න ඒකත් අපි තේරුම් ගන්නට ඕන. ඊළඟට පැහැදිලි කරනවා දැන් චක්කු සෝත ගාන ගන්ධයත් ඒ වගේ කියලා කියනවා. දැන් ගන්ධයේ තියෙන ආයුෂ් ප්‍රමාණයත් චිත්තක්ෂණ 17යි. ඒතර ඒකත් චිත්තක්ෂණ 17කින් නිරුද්ධ වෙනවා. එතනින් එහාට ඒක අතීත ගන්ධයක් බවට පත් වෙනවා. ඒතර අන්න ඒ නිසා ඒ ගන්ධේ ආග්‍රහණය වීමත් මෙතන දේශනා කරනකොට විග්‍රහ කරන්නේ අන්න ඒ ගන්ධය අපේ මේ නාසයේ ගාහන ප්‍රසාදේ ගැටුණාම තමයි අපිට ඒ පිළිබඳව අවධානයක් දැනීමක් ඇති වෙන්නේ. එතකොට ඒ ගන්ධය කියන එක හටගත්ත තැනම නිරුද්ධ වෙනවා. නමුත් ඒකේ අර දැන් රූප වල ස්වභාවය තමයි දැන් රූපයක් හටගෙන නිරුද්ධ වෙනකොට ඒහා සමාන රූප කලාප උපද්දවල තමයි ඒක නිරුද්ධ වෙලා යන්නේ. ඒ නිසා තමයි මේ අර මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වෙන්නේ මේ අපි කියනවානේ දැන් එකම ගහ දිහා බැලුවාම දැන් අපි කියන මේක මේ පවතින චිත්තක්ෂණයයි. හැම වෙලෙම වෙන්නේ හටගෙන නිරුද්ධ වීමක් වෙන්නේ. නමුත් එහෙම කිව්වට අපිට පේනවනේ මේක අවුරුදු දෙකක් තුනක් තියෙනවා. දැන් මිනිස්සු ගැන කියනකොටත් එහෙමනේ. දැන් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්න අපේ ජීවිතේත් මේ රූප කලාප හැම වෙලාවකම වෙන්නේ හටගෙන නිරුද්ධ වීමක් වෙන්නේ. නමුත් අඩුවක් පේන්නේ නැහනේ. අපිට පේනවානේ මේ කෙනා මේ දැන් ධර්මයේ තුල විග්‍රහ කරන්නේ දැන් ධර්ම ශ්‍රවණය කරන්න ආපු කෙනා නෙමෙයි දැන් ඉන්නේ. එහෙමනේ කියන්නේ. නමුත් අපිට ඒක එකපාරට ග්‍රහණය කරගන්න පුළුවන්ද? බෑ නේද? අපි අපිට පේනවා මේ අපිමනේ ඉන්නේ. අඩුවක් පේන්නේ නැහනේ. මොකද්ද හේතුව? අන රූපවල ස්වභාවය තමයි රූප හටගෙන නිරුද්ධ වෙනකොට ඒ නිරුද්ධ වෙන රූප මේ ඒහා සමාන රූප කලාප කොටාසයක් උපද්දවමින් තමයි නිරුද්ධ වෙලා යන්නේ. අන්න ඒ වගේ මේ ගන්ධ රූපයත් ඒ වගේ ගන්ධය හටගත් ස්ථානයේම නිරුද්ධ වෙනවා. නමුත් ඒකෙන් ඒහා සමාන රූප කලාප උපද්දවනවා. ඒ නිසා තමයි දැන් මේ එකම ගන්ධයක් සමහරට මෙතන යම් කිසි දෙයකින් යම් කිසි ගන්ධයක් හටගත්තා නම් ඒක සුවඳ දුර්ගන්ධ දෙකම වෙන්න පුළුවන්. එතකොට සමහර ලාවට ඒක මෙතන නැති වෙනකොට සමහරට එළියේ ඒක අපිට එළියේ ඉන්න කෙනෙක්ට ඒක දැනෙනවා. ඒ කවරක් නිසාද? අන්න මේක මෙතන හටගත්ත ගන්ධෙම දෙතෙන්න ගියේ නැහැ. මේ වස්තුන්ගේ ගමන් කිරීමක් නැහැ. මේ වස්තු කියලා කියන්නේ ක්‍රියාමාත්‍ර පමණයි. ඒතර මේ හැමතැනකම වෙන්නේ ඒහා සමාන රූප කලාප හටගෙන නිරුද්ධ වීමක්මයි සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ නාසයට දැනෙන ගඳ සුවඳ පවා මේ ආකාරයෙන් චිත්තක්ෂණ 17ක ආයුෂ් ප්‍රමාණයක් තියෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මතා කොටාසයක් පමණයි කියන එක. ඊළඟට ජීවහා විඥාණයෙන් මේ ජීවා ප්‍රසාදයේ ගැටෙන්නේ රසාරම්මණයන්. ඒතර රසාරම්මණයන් කියන එකත් ඒ විදිහටමයි විග්‍රහ කරන්නේ. ඒ තුල තියෙන්නේ චිත්තක්ෂණ 17යි කියනවා ආයුෂ් ප්‍රමාණය. අන්න ඒකත් හේතුන් නිසාම හටගන්න එකක්. ඒ හේතුන්ගේ Nirodhayen Nirodhaයටපත් වෙන එකක්. ඒ තුලත් තමන් අර ධර්මතා වශයෙන් අවබෝධ කරන්න තියෙන්නේ මෙතනත් මේ පටවි ආදී ධාතුන් නිසා නිර්මිත වෙච්ච දෙයක් විනා ඒ හැරුණු වෙච්ච දෙයක් නෙවෙයි කියන එක. අනිත් එක තමයි දැන් අපි ගන්ධයක් කියලා හරි රසයක් කියලා හරි තේරුම් ගන්නකොට අපි අවබෝධ කරන්න ඕනේ මෙතන තියෙන්නේ මේ රසය විතරක් නෙවෙයි කියන එක. ගන්ධය විතරක් නෙවෙයි කියන එක. මෙතන අනිකොත් ධාතු ඔක්කොම තියෙනවා. දැන් අර සුද්දාෂ්ටකයේ තුල රසය කියන්නේ එකක්නේ. වර්ණය කියන්නේ එකක්. ඊළඟට ඒකේ මේ ගන්ධය කියන්නේ ස්පර්ශ කියන එක එක කොටසක් විතරයි. නමුත් මේ ඒ අපිට අරමුණු වන වස්තුව තුළ මේ කාරණා අටම තියෙනවා. නමුත් ඇයි අපිට එකක් විතරක් අරමුණු වෙන්නේ? අන්න ඒ වස්තුවේ ඒක අධිකයි. ඒ නිසා තමයි ඒක අපිට අරමුණු වෙන්නේ. දැන් ඒකට උපමාවක් හැටියට දැක්කොත් දැන් සුළඟ. දැන් සුළඟ කියන එක තුළ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටකේම තියෙනවා. නමුත් ඒ සුද්දාෂ්ටකේම තිබුණට අපිට හුලඟ කියන එක ඇහැට දැනෙන ඇහැට පේන්නේ නමුත් ශරීරයට දැනෙනවා. ඒ කවරක් නිසාද? අන්න සුළඟ කියන එකේ වායෝ ධාතුව අධිකයි. ඒ වායෝ ධාතුව අධිකයි වගේම ඒකේ තියෙන වර්ණ රූපේ අතිශයම සියුම්. ඒ නිසා අපේ චක්කු ප්‍රසාදයේට ඒකේ මේ වර්ණය පේන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන පටවි ධාතුව අපේ ශරීරයට දැනෙනවා. අන්න ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බාහිරින් පවත්න ආරම්මණයන් තුල අපේ චක්කුවට හරි සෝත ගාන ජීවහා කියන මේ ద్వාරයන්ට අරමුණු වෙනකොට ඒකේ අධික ස්වභාවය තමයි අපිට අරමුණු වෙන්නේ. දැන් අපිට ආපෝ ධාතුව කවදාකවත් අල්ලන්න පුළුවන් කමක් නැහැ. දැන් ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවයනේ. අපි ඒක ජලය කියලා කියනවා මේ ලෝකයේ තුල. නමුත් කෙනෙක්ට ඒ ජලය පිළිබඳව හැඟීමක් ඇති කරගන්න ඕන කියලා ජලය ඇල්ලුවාට ජලය හසු වෙන්නේ නැහැ. නමුත් ජලයට අත දැම්මහම අපිට දැනෙනවා. ඒ දැනෙන්නේ ජලය නෙවෙයි. ඒකේ තියෙන පටවි කොටස් ටික අපිට දැනෙන්නේ. අන්න ඒ අනුසාරයෙන් තේරුම් ගන්න ඕන මේ ආරම්මණයන්ගේ ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ස්පර්ශ දැනෙනකොටත් ආපෝ ධාතුව නෙවෙයි දැනෙන්නේ. පඨවි, තේජෝ, වායෝ කියන ධාතු තුන තමයි දැනෙන්නේ. දැන් අපි එක වෙලාවකදී අපිට උණුසුමක් දැනෙනවා. රස්නයක් දැනෙනවා, සිසිලසක් දැනෙනවා. ඒතර ඒ අවස්ථාවන් තුල ඒකේ තියෙන අධික ස්වභාවය තමයි අපිට දැනෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ දැන් ඒ වස්තුව තුල, ඒ දැනෙන දේ තුල පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තිබුණට ඒකේ තියෙන අධික දේ තමයි අපිට දැනෙන්නේ. අන්න ඒ අනුසාරයෙන් ඒක අවබෝධ කරගන්න මහන්සි දරන්න ඕන. ඊළඟට දැන් පැහැදිලි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික මේ පංචද්වාරයන්ට අරමුණු වෙනවා. ඊළඟට මනෝද්වාරයට අරමුණු වෙන්නේ හැම ධර්මයක්ම අරමුණු වෙනවා කියලා කියනවා. පංචද්වාරයට අරමුණු වෙන්නේ වර්තමාන ආරම්මණයන් පමණයි. නමුත් මනෝද්වාරයට අරමුණු වෙනවා අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය ධර්මම අරමුණු වෙනවා කාල විමුක්ත ධර්මත් අරමුණු වෙනවා ප්‍රඥාප්ති ධර්මත් අරමුණු වෙනවා තමන්ගේ මනෝද්වාරයට ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ආරම්මණයන්ගේ විග්‍රහයක් මේ තුල පැහැදිලි කරලා පෙන්නනවා ඊළඟට මේ ආරම්මණයන් තුල තියෙනවා මිශ්‍ර ආරම්මන කියලා කොටාසයක් ඒ කියන්නේ මෙතන මිශ්‍රාරම්මන හැටියට දේශනා කරලා තියෙන්නේ අනිත් ද්‍රව්‍යයන් සමග මිශ්‍ර වෙලා තියෙන අරමුණු. ඒකට උදාහරණයක් හැටියට දක්වනකොට දැන් වර්ණ, ගන්ධ, රස, ඕජා වශයෙන් තියෙන ටික මෙතන චක්කු ප්‍රසාදයට අරමුණු වන වර්ණය කියන එකයි සෝත ප්‍රසාදයට අරමුණු වන ශබ්දය කියන එකයි ගහන ප්‍රසාදයට අරමුණු වන ගන්ධ කියන දේවල් අමිශ්‍රය කියලා කියනවා. ඒ අමිශ්‍රය කියලා කියන්නේ අනිත් සමග මිශ්‍ර වෙලා නැති නිසා. ඒ කියන්නේ දැන් අපිට චක්කු ප්‍රසාදයට දැනෙන්නේ ඒකේ වර්ණ රූපේ විතරයි. වෙන කිසිවක් දැනෙන්නේ නමුත් පොට්ටබ්බේ කියන තැන එතන පඨවි තේජෝ වායෝ කියන තුනම තමයි දක්වන්නේ ස්පර්ශ හැටියට. ඒවා මිශ්‍ර අරමුණු කියලා කියනවා. අනිත් දේවල් අමිශ්‍ර අරමුණු කියලා පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් දැන් මේ ධර්මතා විග්‍රහ කිරීම තුළ අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ තමන් අවබෝධ කරගත යුතු කාරණාව තමයි මේ තුලින් දැන් අපි ඉගෙන ගත්තා ద్వාර ඉගෙන ගත්තා ඒ තුල හටගන්න සිත් ඉගෙන ගත්තා ඊළඟට ආරම්මන ඉගෙන ගත්තා දැන් මේකේ තියෙන හේතුඵල සම්බන්ධය අපේ තේරුම් ගන්නකොට කිසිම අවස්ථාවක ආරම්මණයන්ගේ උපනිශ්‍රයකින් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕන. කිසිම අවස්ථාවක. හැම වෙලාවකම හිතක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන්නේ අරමුණක උපකාරීත්වයකින් යුක්තවමයි. මොකද හේතුව ආරම්මණයන්ගෙන් තොරව හිත්වලට පහළවීමේ හැකියාවක් නැති නිසා. දැන් ඒ එතනින් පංචද්වාරික සිත් පහළ වෙන්නේ පච්චුප්පන්න ආරම්මණයන් උපනිශ්‍රය කරගෙන මනෝද්වාරික වශයෙන් සිත් පහළ වෙනකොට ඒක තුල අතීත රූප අතීත ආරම්මන වර්තමාන අනාගත නිර්වාණ ප්‍රඥප්ති කාල විමුක්ත කියන මේ හැම ධර්මයක්ම අරමුණු කරනවා. එතකොට කෙනෙක්ට දැන් අපේ සමහර විට අද දකින දෙයක් පිළිබඳව සමහරලාවට හෙට කල්පනා කරනවා. එතකොට එයා ඒ කල්පනා කරනකොට ඒ කල්පනා කරන්නේ චක්කු විඤ්ඤාණය තුලද? නෑ. ඒතර ඒක අතීත රූපයක් බවට පත් වෙලා. අන්න ඒ වෙලාවේ එයාට පහළ වෙන්නේ ඒ රූපේ අරමුණු කරගෙන මනෝද්වාරික සිත් පරපුරක් පහළ වෙන්නේ. ඒ නිසා තමයි අපිට දැන් පසුගිය සතියේ දැකපු දේවල් මීට අවුරුදු ගානකට කලින් දැකපු දේවල් ගැන අපිට සිත් පහළ වෙනවා. ඒතකොට ඒ දැකපු රූපයක් ගැන සිත් පහළ වෙන්නේ. නමුත් එතකොට එතන පහළ වෙන්නේ පංචද්වාරික සිත් නෙවෙයි මනෝද්වාරික වශයෙන් තමයි සිත් පහළ වෙන්නේ. ඉතින් එතකොට දැන් මේ අනුසාරයෙන් නුවණින් කල්පනා කළොත් පැහැදිලිව පේනවා සිත් පහළ වීමකින් තොරව ජීවිත පැවැත්මක් කියලා එකක් තියනවාද? නැහැ නේද? අන්න හැම වෙලාවකම තියෙන්නේ සිත් පහල කර ගැනීමක්මයි තියෙන්නේ. එතකොට අන්න ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ තුල තියෙන අර ඒක බොහොම පැහැදිලිව වජිරා කියන භික්ෂුණිය සංයුත්ත නිකායේ වජිරා සූත්‍රයේදී දේශනා කරනවා. දැන් මාරයා ඇවිල්ලා වජිරා භික්ෂුණි භික්ෂුණියකින් විමසන්නේ මේ ඕ කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ. දැන් මෙතනදී විමසනවා කේනායම් පකතෝ සත්තෝ මේ සත්වයා නිර්මාණය වුණේ කොහොමද? කුවං සත්තස්ස කාරකෝ කවුද මේ සත්වයාගේ නිර්මාතෘවරයා? ඊළඟට විමසනවා මේ සත්වයා නිර්මාණය කරපු කෙනා කොහෙද ඉන්නේ? ඊළඟට අහනවා කුවං සත්තෝ නිරුජ්ජති. මේ සත්වයා නිරුද්ධ වෙන්නේ කොතනද? එතකොට වජිරාභික්ෂුණිය පිළිතුරු දෙන්නේ මේ මාරය මේ සත්වයා කියන එකම මාර දෘෂ්ටියක් කියලා කියනවා. ඒ කියන්නේ ඔබට මේ සත්වයා කියන කෙනා පිළිබඳව ඇති වෙච්ච දේ දෘෂ්ටියක් කියලා කියනවා. ඒතර එයා මෙතනදී පෙන්වන්නේ අර සුද්ධ සංඛාර පුඤ්ජෝයන් නයිද සත්තුපලබ්බති. මේ සුද්ධ සංස්කාර සමූහයක් විනා සත්ව කියලා ප්‍රභේදයක් මෙතන නෑ කියලා කියනවා. ඒතර එතන තවදුරටත් විග්‍රහ කරගෙන යනකොට පැහැදිලි කරන්නේ අර ධර්මයක්ම හට ගන්නවා. ධර්මයක්ම නිරුද්ධ වෙනවා. එච්චරයි සිදු වෙන්නේ. එහෙම නැතුව මෙතන දුක් සැප විඳීමක් කියලා හරිය එහෙම නැත්නම් සත්වයක ජීවත් වෙනවා කියලා හරිය එහෙම ඔක්කත් විද්දිමාන වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර දැන් පැහැදිලි වෙනම් මේ අභිධර්ම කාරණාවම තමයි මේ වජිර භික්ෂුණිය විසින් මෙතන විග්‍රහයට ලක් කරලා තියෙන්නේ. දැන් එතනත් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන නයිද සත්වෝපලබ්භති. මෙතන සත්‍යය කියලා කෙනෙක් නැහැ. මේ සුද්ධ සංඛාර පුඤ්ජෝය. මෙතන මේ සුද්ධ සංස්කාර පුඤ්ජයක් විතරයි එකතුවක් විතරයි තියෙන්නේ. එහෙනම් අපි සංස්කාර කියලා කිව්වේ හේතුන්ගෙන් හටගන්න දේවල් වලට. එහෙනම් අපිට මේ අප තුල තියෙන මේ ద్వාර මේවත් හේතුන් නිසා හටගත් දේවල් සංස්කාර. ඊළඟට අපේ సంతානය තුල මේ ద్వාරක වශයෙන් පහළවන හැම සිතක්මත් ඒවත් හේතුන් නිසාම හටගත් දේවල්. ඒවත් සංස්කාර. එහෙනම් බාහිර වශයෙන් තියෙන ආරම්මන ඒවත් හේතුන් නිසා හටගත් දේවල්, ඒවත් සංස්කාර. එහෙනම් දැන් පැහැදිලි නේද? මෙතන මේ සංස්කාර ස්වභාවයක් විනා ඊට එහා ගන්න දෙයක් තියනවද? නැහැ. ඒ නිසා තමයි දැන් තථාගතයන් වහන්සේ මේ ධර්මයේ විග්‍රහ කරනකොට දැන් බලන්න විග්‍රහ කරන්නේ දැන් සබ්බේ සංඛාරා අනිච්චා කියලා විග්‍රහ කරනවා. ළඟට සබ්බේ සංඛාරා දුක්ඛා කියලා විග්‍රහ කරනවා. හැබැයි ඊළඟට විග්‍රහ කරන්නේ සබ්බේ ධම්මා අනත්තා කියනවා. ඇයි මේ සබ්බේ ධම්මා අනිච්චා කියලා දේශනා කරේ නැත්තේ? මොකද්ද හේතුව? දැන් මේ හේතුන් නිසා හටගත් හැම වස්තුවක්ම අනිත්‍යයි වෙනස් වෙනවා සංස්කාරනේ මේවා. ඒතර මේ හේතුන් නිසා හටගත් හැම සංස්කාරයක්ම දුකයි කියලා දේශනා කරනවා. ඊට සබ්බේ ධම්මා කියනකොට එතන මොනවද අයිති වෙන්නේ? එතන හැම දෙයක්ම අයිති වෙන දැන් ධම්මා කියනකොට මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල් ඒ වගේම හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් දේවල් තියනවාද තියනවා මොනෝද හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් දේවල් ඕ නිර්වාණය අසංකතයිනේ දැන් ඊට පස්සේ ආයත් කියනවා ධර්මයේ තුල ප්‍රඥප්ති ප්‍රඥප්ත කියන දේවල් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේවල් නෙවෙයි කියනවා මොකද හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් වල ලක්ෂණය තමයි උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. කියන හට ගැනීමක් පේනවා, විනාශයක් පේනවා ඒ තුල විනාශයක් වෙනවා ඒ විනාශය තුල පැවැත්මක් පේනවා. නමුත් මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් දේවල් තුල එහෙම දෙයක් विद्यमान වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා නිර්වාණය තුල හට ගැනීමක් නැහැ. ඒ නිසා නිරෝධයකුත් නැහැනේ. ඒ වගේම තමයි ආකාශය කියන එකත් ගන්නේ විදිහට. ආකාශය කියන එක ගන්නේ ප්‍රඥාප්තියක් හැටියට ධර්මයේ තුල. මොකද ආකාශය කියන එක හේතුන් නිසා හටගත් දෙයක් නෙවෙයි කියලා කියනවා. පැහැදිලිද? මොකද හේතුන් නිසා හටගත් දෙයක් නම් දැන් ඉදිරිපත් කරන ප්‍රශ්නය තමයි මේ ආකාශය හටගත්තේ කවද්ද? එහෙම පනවන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒක ප්‍රඥප්තියක් කියලා තේරවාදී විග්‍රහ කරන්නේ අන්න ඒ නිසා. ඊළඟට ප්‍රඥප්තිය දැන් අපි හිතන දැන් අම්මා කියන දැන් අම්මා කියන්නේ ප්‍රඥප්තියක්නේ. නේද? ඒතර ඕක කවද්ද හටගත්තේ? ඕක හේතුප්‍රත්‍ය සම්බන්ධය මොකද්ද? දැන් අම්මා කියන මේ වචන ටික නෙවෙයි මේ අපිට ප්‍රඥාප්තිය තුළ සිතට යමක් හැඟීමක් වශයෙන් දැනෙනව නේද? දැන් අපි මුලින්ම එකම ප්‍රඥප්ති ගැන අපි මේ වැඩසටහන ආරම්භයේදී මේ කියන්නේ පරමාර්ථ ප්‍රඥප්ති දෙක හොඳට තේරුම් ගන්න ඕනේ කියලා. දැන් මේසය කියන එක ගන්න. ඒතර මේසය කියන එක ප්‍රඥප්තියක්. ඒතර ප්‍රඥප්තිය කියන එක කාටවත් විනාශ කරන්න බෑ. දැන් කෙනෙක්ට මේසය විනාශ කරන්න පුළුවන්ද? දැන් අපි මොකද්ද මේසය කියලා කියන්නේ? මේසය කියලා කියන්නේ සිතට දැනෙන දෙයට. ඒ කියන්නේ යම් කෙසේ වස්තුවක් උපනිශ්‍රය කරගෙන ඒ තුල සිතට දෙන අදහස තමයි මේසය කියලා කියන්නේ. හැබැයි මේසය කියලා කියන්නේ ලී ටිකට නෙවෙයි. නමුත් පරමාර මේ භෞතික වශයෙන් තියෙන අපිට ලී ගොඩක් තියෙනනේ. ඒතර ඔය ලී ටිකම යම් කිසි කකුල් හතරක් තියලා ඊට උඩින් ලෑල් ටිකක් දැම්මම අපි ඒකට මේසයක් කියලා කියනවා. ඉතින් ඕකම තව පොඩිවට හැදුවත් ඔය ලී ටිකම බංකුවක් කියලා ගන්න පුළුවන්. එතකොට මේසය වෙනස් වුණාද? නෑ නේද? අන්න ඒ ඒ ප්‍රඥාප්ත කියන දේවල් වෙනස් වෙන්නේ ප්‍රඥාප්ත කියන දේවල් විනාශ කරන්නත් බෑ. අනේ නිසා තමයි මේ ප්‍රඥාප්ත කියන දේවල් හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව හටගෙන තියෙන දේවල්. ඉතින් ඒ නිසා ඒවා මේ කාටවත් විනාශ කරන්න බෑ. අන්න ඒ අනුසාරයෙන් තමයි තථා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ තුල සංකත වශයෙන් හෝ අසංකත වශයෙන් හෝ යම්තාක් ධර්මතාවයන් තියෙනවද අන්න සබ්බේ ධම්මානත්තා මේ හැම ධර්මතාවයක්ම අනාත්මයි කියලා කියනවා. ඒ කිසිවක් මම කියලා හරි මගේ කියලා හරි ග්‍රහණය කරගන්න බෑ කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි නුවණින් තේරුම් ගත යුතු කාරණාව තමයි මේ ආරම්මන ඉන්ද්‍රිය කියන මේ ඔස්සේ තමයි අපි මේ ලෝකය තුල ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒතර ඒ කියන්නේ යම්කිසි කෙනෙක් මේ ලෝකය තුල ජීවත් වීම තුල අපි හැම වෙලේම කරන්නේ මේ ආරම්මණයන් ලබා ගන්න එක ඒ තුල සිත් පහල කරන එක ඇලීම් ගැටීම් ඇති කරගන්න එක. ඔතනින් එහා ජීවත් වෙනවා කියලා දෙයක් නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙන්න මේ ගත කරන ජීවිතය කියන එක බොහොම නිස්සාර දෙයක් හැටියට. දැන් මම අර නිස්සාරයි කියන වචනේ වැඩි භාවිත කරන්නේ නැහැ. මොකද අද අර බොහෝ ඇත්තෝ මේක අනිත්‍යයි කියනකොට මේ තේරුම් ගන්න අර සරව අසුභවාදයක් හැටියට මේක තේරුම් ගන්නේ. මෙතන අනිත්‍යයි කියලා නිස්සාරයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ තුල මුකුත් ආස්වාදයක් නැති නිසා නෙවෙයි. ඒ තුල හරයක් නැති නිසා. ඒ කියන්නේ ඒක නිෂ්ප්‍රයෝජන නිසා දේශනා කරන්නේ. කියන්නේ දැන් අපේ සාමාන්‍ය ලෝකයේ තුල ඉගෙන ගන්න එකේ වරදක් තියනවද? නැහැ. රැකියා කරන එකේ වරදක් තියනවද? ඒත් නැහැ. විවාහ වෙන එක තුල වරදක් තියනවද? ඒත් නැහැ. ඒතර ආහාර පාන අනුභව කරන එක, ඇඳුම් පැළඳුම් අඳින එක, විනෝද වෙන එක තුල වරදක් නැහැ. මොකද තථාගතයන් වහන්සේ ආස්වාදේ ආස්වාදේ හැටියට දේශනා කරා. අත්ති භික්කවේ රූපස් අස්සාදා. මහණෙනි රූපය තුල ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයක් තියෙන නිසාමයි කියනවා මේ සත්වය රූපයට ඇලෙන්නේ. නැත්තම් ඇලෙන්නේ නැහැ කියනවා. ඊළඟට කියනවා මේ රූපය තුල ආදීනවයකුත් තියෙනවා. ඒ ආදීනවයක් තියෙන නිසා තමයි කියනවා මේ සත්වයේ රූපේ ගැටෙන්නේ කලකිරෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරේ එහෙනම් මේකේ නිස්සාරයක් තියෙන. මේකේ නිස්සරණයක් තියෙන ඕන නිදහස් වීමක්. මේක හරසුන් දෙයක් කියලා කිව්වේ අර මේ ජීවිතයේ තුල ජීවත් වීමත් සමග තමන් ගත කරන ජීවිතයට අර්ථ විරහිත ක්‍රියාවක් වෙන නිසා නෙවෙයි. සාංශාරික ජීවිතයත් එක්ක ගත්තාම මේක ඇත්තටම අර්ථ ශූන්‍ය ක්‍රියාවක්. අන්න ඒ අර්ථයෙන් තමයි මේ හැම දෙයක්ම වැඩක් නෑ කියලා දේශනා කරලා තියෙන්නේ. මොකද අපේ පූර්ව භවයන් තුල ඉඳලා මේ ආපු භව ගමනේ ආරම්භ කොනක් පනවන්න බෑනේ කාටවත්. ඒතර ඒ නිසා තමයි දැන් අර වජිරා භික්ෂුණිය පිළිතුරු දෙන්නේ දැන් මාර්යා අහුවේ ඒකයි මේ සත්වයා කොතනද හටගත්තේ කියලා. දැන් අපේ කාටවත් පිළිතුරක් දෙන්න පුළුවන් කමක් නැහැ අසවල් තැන හටගත්තා කියලා. මොකද එතන ඒක කල්පනා කරගෙන ගියොත් නිස්සාරයි ඒක හොයලා වැඩක් නැහැ. නේ මොකද අනමතක් ගෝයම් භික්කවේ සංසාරෝ. පුබ්බා කෝටින පඤ්ඤායති. පණවන්න බෑ කියනවා. අසවල් දවසේ ආවේ කියලා. ඒ කියන්නේ හිතන්න යන්නත් එපා කියලා කියනවා. එතකොට ඒ ආපු ගමන් මාර්ගය තුල දැන් මේ වගේ ලෝක අපිට සම්මුඛ වුණා. ඒතර අපි මේ ලෝකයේ තුල විඳින අරමුණම තමයි හැම ලෝකයක් තුලම වින්දනය කරන්නේ. දැන් දිව්‍ය ලෝකව තුල ගිහිල්ලා අපි කරන්නේත් මොකද්ද? මේ ඉඳුරන් ආරම්මන ලබාගෙන ඉන්න එකනේ කරන්නේ. මේ බ්‍රහ්ම ලෝකයේ ගියත් ඒ ටික නේද කරන්නේ. දැන් බ්‍රහ්ම ලෝකයේ ගිහාම දැන් බ්‍රහ්ම ලෝකයේ තුල උපදින්නේ ඒ ඒ ධ්‍යානයට අනුරූපීවනේ. ඒතර ඒ කෙනා බ්‍රහ්ම ලෝකයේ තුල කෙරෙන්නේත් කුමක් හෝ ආරම්මණයක් උපනිශ්‍රය කරගෙන ඒ තුල එක්ක ධ්‍යානයට සමවැදිලා ධ්‍යානව ගතව ඉන්න එක කරන්නේ. එතකොට දැන් අපේ කොයිතරම් ඒ බ්‍රහ්ම ලෝකයක් තුල කොයිතරම් කාලයක් ඒ විදිහට හිටියත් ඒක භවයක්වත් නිත්‍ය භවයක් නෙවෙයිනේ. මේ ඔක්කොම හේතු නිසා සකස් වෙච්ච දේවල්. ඒ නිසා එහි ආයුෂ් ප්‍රමාණය දුරු වෙච්ච ගමන් ආයෙත් මේ වගේ කාම ලෝකවලට අපි එනවා. ඒතර මේ කාම ලෝකවලට ඇවිල්ලා මේකෙන් ආයෙත් පල්ලෙහාට යන්නත් පුළුවන්. ඒතර මේ විදිහට හැමදාම හැම කාලයකම මේ අරමුණු ඔස්සේ වින්දනය කර කර ඒවත් එක්ක ඇලිමින් ගැටමින් අපි මේ ගමන් මාර්ගය යන්න තෝරාගෙන තියෙන දීර්ඝ ගමනක් හැටියට. අන්න ඒ අනුසාරයෙන් තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ මේක අර්ථ ශූන්‍ය දෙයක්. මේක සත්‍යයට බොහොම වෙහෙස කර දෙයක්. නමුත් මේක වෙහෙසක් කියලා තේරෙන්නේ නැහැ. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. දැන් හිතන්න අපි මේ ජීවිතේ මේ ගත කරන එක කොයිතරම් වෙහෙසක්ද කියලා. නේ මේ බාහිර අරමුණුත් එක්ක ඇලෙමින් ගැටෙමින් දැන් ඇලෙන එකත් වෙහෙසක් නේ. ගැටෙන එකත් වෙහෙසක්. ඒක තනකවත් නෑ සංසිඳීමක්. එහෙනම් සංසිඳීම තියෙන්නේ මේ දෙකම ඉක්ම උපතන. ඇලීම් ගැටීම් දෙකම දුරු කරපු තැන තමයි තියෙන්නේ සැනසෙල්ලක් තියෙන්නේ. එතකොට අපි ලෝකයක් තුල නම් ජීවත් වෙන්නේ මේ ලෝකයේ තුල අපිට ඇලීමකින් ගැටීමකින් තොරව ඉන්නවා කියන එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි හැම වෙලාවකම අරමුණු ගන්නවා. ඒ අරමුණු වර්ග කරනවා. ඒවත් එක්ක බැඳෙනවා, ඇලෙනවා. විතරක ගොඩනගනවා. දැන් අපේ හිත තුල සිතවිලි පහළ නොවන වෙලාවක් තියෙනවද කියලා බලන්න. අර ඇතුළත කතාව හැම වෙලෙම තියෙනව නේද? කියන්නේ අපේ බාහිරින් කිසිම කතාවක් නොකර හිටියත්, නිශ්ශබ්දව හිටියත් ඇතුළත කතාව හැම වෙලෙම තියෙනව නේද? කියන්නේ මොකක් හරි අරමුණක් එක්ක අපි කතා කරනව නේද? සිතවිලි මවනවා. මෙහෙම කරන්න ඕන, මෙහෙම කරන්න ඕන, අරහෙ යන්න ඕන, මට මෙහෙම කිව්වා. ওই විදිහට අපි මේ විතරක හැම වෙලෙම විතරක නේ. ඒතර මේක හරි පීඩාවක්. හරි කරදරයක්. ඉතින් දැන් මේ මුකුත්ම නැති තැනක් මේ කිසිවක් හැමදේම නිරුද්ධ වෙන තැනක් තියෙන කොතනද? අන්න ඒ නිසා එතන තමයි නිවන කියලා කියන්නේ. හැබැයි නිවන කියන්නේ සත්වයෝ වාසය කරන තැනක් නෙවෙයි. සත්වයෝ යන තැනකුත් නෙවෙයි. නිවන කියන එක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ අජාතං අභූතං අකතං අසංකතං නිවන කියන්නේ පහළ නොවෙච්ච එකක්, හට නොගත් එකක්, සකස් නොවුණු එකක්. නිවන කියලා කියන්නේ. ඒතර නිවන කියලා කියන්නේ දැන් තමන්ගේ මේ ලෝකයේත් එක්ක තියෙන මුලාභව හේතු කරගෙන මේ ඇලිමින් ගැටමින් යන ජීවිතේ අපි යම් වෙලාවක මේ ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයක් හැටියට දැනගත්තොත් නාම රූප ධර්ම පරම්පරාවක් හැටියට දැකගත්තොත් අන්නේ දැන ගැනීම තුළ පහළ වෙන යථාභූත ඥාන දර්ශනයෙන් නිවන අරමුණු කරනවා. ඒ අරමුණු කිරීමත් සමගින්ම ඒ කෙනා මේ ලෝකය ඉක්මවා යනවා. ඒ ලෝකෙ ඉක්මවා ගියාට පස්සේ එයා මේ ස්කන්ධයන් එක්ක ආයි කිසිම බැඳීමක් නැහැ. එතකොට මේ ජීවිතයේ අවසන් වෙනකොට මේ ස්කන්ධයන්ගේ Nirodhayat එක්ක එයාට නැවත අර තණ්හා උපාදාන නැති නිසා ඒ ඔක්කොම එහෙම නිවිල යනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ නිවනටපත් වෙච්ච කෙනා අර නිබ්බන්ති දීරා යථායම් පදීපෝ හරියට පහනක් නිවිලා ගියා වගේ. ඒ කෙනා ඒ පහන ගැන අපිට ආයෙ කතා කරන්න බෑනේ. ඒක කොහෙද තියෙන්නේ? ඒවා නිෂ්පල දේවල්. කොහෙද තියෙන්නේ? ඒ ඒකයි කවදාකවත් එනවද? නිවුණා එපමණයි. අන මේ ජීවිතෙත් ඒ වගේ අපි මේ යථාර්ථයේ තත්වාකාරයෙන් දැකලා මේවට තියෙන මේ බැඳීම ඇලීම දෙක දුරු කරගත්තොත් අන්න එයා මේ ස්කන්ධයන්ගේ නාම රූප ධර්මයන්ගේ තත්වාකාර පැවැත්ම නියමාකාරයෙන්ම දැකගත්තොත් එයා මේ ලෝකය ඉක්මවා යනවා. ඒක තමයි නිවන කියලා කියන්නේ. ඒක නිවන කියන්නේ මේ ජීවිතේම ලබන එකක් නේ. පරලෝකෙ ලබන එකක් නෙවෙයි නිවන කියන්නේ. දැන් රහතන් වහන්සේ නිවන් ලබන්නේ පිරිනිවන් පෑවට පස්සේ නෙවෙයි. මේ ජීවිතේදීම. يعني ක්ලේශ පරිනිර්වාණයත් එක්ක අතන වෙන්නේ ස්කන්ධ පරිනිර්වාණය පමණයි. ඉතින් අපේ වෙන්නේ අපේත් මේ ස්කන්ධයන් බිඳිලා යනවා අපි මැරෙනකොට. නමුත් අපේ තියෙන මේ උපාදානය තියෙනවානේ. ඒ උපාදානයේ හේතු කොටගෙන මෙතනින් මේ තියෙන ස්කන්ධ ටික බිඳිලා යනකොට අපේ ආයතනක ගොඩන ගහගෙන තියෙනවා. අන්න එතනයි ගැටලුව තියෙන්නේ. එතන මේකේ කෙලවරක් නැහැ. දිගින් දිගට මේක යනවා. ඉතින් මෙතන අද හිටපු කෙනා හෙට නිරේ ඉන්න පුළුවන් තිරිසන් ලෝකෙ ඉන්න පුළුවන් ප්‍රේත ලෝකයට යන්න පුළුවන් ආයත් මනුස්ස ලෝකයට එන්න පුළුවන් ඉතින් මේ දීර්ඝ ගමන බොහොම නිෂ්ඵලයි. ඒතර අපි මේ ඉන්ද්‍රිය අරමුණුත් එක්ක මේ ඇලීම ගැටීම තුළ තමයි මේ ඔක්කොම සිද්ධිදාමය සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නුවණින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ බාහිර පවත්නා රූප රූප ධර්ම හැටියට අවබෝධ කරගන්න. ඊළඟ තමන්ගේ මේ තමන්ගේ යයි සලකන මේ ජීවිතය තුළ පවත්නා මේ ద్వාර මේ ස්කන්ධ ඒවා ස්කන්ධයන් හැටියට තේරුම් ගන්න. ඒතර හැම වෙලෙම නුවණින් දකින්න මේ බාහිර ආරම්මන උපනිශ්‍රය කරගෙන సంతානය තුල සිත් පහළ වන ආකාරය. ඒ තුල ඇලීම ඇතිවන ආකාරය, ගැටීම ඇතිවන ආකාරය, අපේ තුල මුලාවට පත්වන ආකාරය, ඒ තුල විතරක ගොඩ නගන ආකාරය. අන්න ඒක හොඳට නුවණින් තේරුම් ගන්න ඕන. ඒතර යම් කෙනෙක්ට කොහොමද පුළුවන් වෙන්නේ මේ බාහිරින් රූප දකිනකොට, ශබ්ද ඇහෙනකොට ඒවත් එක්ක ඇලීම් ගැටීම් ඇති කරගන්න තු වෙන්නේ. ඒක ඊ타ත්ම දුෂ්කරයි. හරිම දුෂ්කරයි ඒක. ඒ කියන්නේ මේ බාහිරින් මොකද අපේ චක්කු ප්‍රසාදය හොඳට තියෙනවා නම් බාහිරින් රූපක් තියෙනවා නම් ආලෝකයක් තියෙනවා නම් රූප පේන එක කාටවත් නවත්තන්න බෑ කියලා කියනවා. කාටවත් නවත්තන්න බෑ ඒක. ඒ තුල චක්කු විඥානය පහළ වෙන එක කිසි කෙනෙකුට නවත්තන්න බෑ. දැන් ඒක ධර්මතාවයක් හැටියට සිදු වෙනවා. නමුත් ඒක අපි ඒ විදිහට එතනින් නවත්තන්න නැතිව අපි කරන්නේ ඒක මේ ලෝකේ තියෙන දේවල් හොඳ නරක හැටියට ලස්සන අවලස්සන හැටියට වර්ග කරනවා විග්‍රහ කරනවා අන්න ඒ තුල තමයි මේ ප්‍රපංච ගොඩනගන්නේ ඒ තුල තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ඇස කියන්නේ ලෝකය ලෝක සූත්‍රයේදී මේ කන කියන්නේ ලෝකය මේ නාසය කියන්නේ ලෝකය දිව ශරීරය කියන්නේ ලෝකය මේ බාහිරින් තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒවා ලෝක. ඉතින් එහා ලෝක කියලා දෙයක් නැහැ. ඒතර ලෝකයෙන් මිදීම කියලා කියන්නේ මේ පවත්නා රූප, ශබ්ද ඊළඟට තවත් අපි කියන මේ ඇස රූප, කන ශබ්ද, ගන්ධ රස, නාසය සුවඳ ඔය ආදී වශයෙන් තියෙන මේ බන්ධනය ඉක්මවා යන එක. ඉතින් මෙන්න මේ தত্ত্বය තේරුම් ගන්න තමයි මේ අභිධර්මයේ තුල මේ එකින් එක එකින් එක වෙන් වෙන් වශයෙන් වර්ග කරලා මේකේ හේතුප්‍රත්‍ය සම්බන්ධය පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ බාහිරින් රූප තිබ්බට ඒක ඒව හැම තිබු තිබුණට කමක් නැහැ. ඒ කියන්නේ ඒව තිබුණා කියලා අපිට ගැටලුවක් නැහැ. එතකොට ප්‍රශ්නය තියෙන්නේ අපි මේක ග්‍රහණය කරගන්න ආකාරය අනුව එතනයි ගැටලුව තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණා හේතු කොටගෙන අර సంతානය තුල මේ අනුසය ධර්මත් අප තුල තියෙන නිසා අවිද්‍යාව තියෙන නිසා අපි කොතනින් හරි මේක ආත්මයක් හැටියට අරගෙන මේ තුළු මුලා බවටපත් වෙනවා. ඒ නිසා තථාගත අනුශාසනා බවටපත් වෙන්නේ මේක බොහොම නුවණින් යුක්තවර දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං නට මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. එතනත් එහෙම හිතන්න කියනවා. දැන් රූප වගේම ශබ්ද වගේම ගන්ධ රස ස්පර්ශ වගේම විඥානය ගැනත් එහෙම හිතන්න කියනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. දැන් සිතක් පහළ වුණා නම් ඒක සිතක් හැටියට විතරක් දකින්න කියලා කියනවා. දැන් ඒක මෙහෙම අපි තේරුම් ගත්තොත් දැන් අපි නිතරම කල්පනා කරනවා. එහෙම නැත්නම් අපි රූප දැකලා, ශබ්ද අහලා ඒ ඔස්සේ සිතවිලි පහළ කරනවා. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේක මට වුණු දෙයක් හැටියට නෙවෙයි ගන්න ඕන කරන්නේ. මේක හුදු සිතේ පහළවීමක් හැටියට විතරයි දකින්න ඕන. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අපේ මේ දේවල් මට වුණු දේවල් හැටියට නේද ගණන් ගන්න. අපි මට කියන කෙනෙක්ට මේක ආදර්ශය කරගන්න ඕන හැම වෙලාවකම. මේ මට පෙනුණා, මට හිතුණා, මට දැනුණා. මට මම කල්පනා කරනවා. දැන් බලන්න දැන් මේ ජීවිතේ පුරාවටම අපගේ సంతානය තුල පහළ වෙන හැම සිතවිල්ලක් එක්කම මේ මම කියන එක තේනවා නේද? මේ සක්කාය දිට්ඨිය. ඒ නිසා කිව්වේ සක්කාය දිට්ඨිය දුරු වුණොත් අන්න එයා ආත්ම හතකින් ඒකාන්තයෙන්ම නිවන් දකිනවා කියලා කිව්වේ. ප්‍රබල බලපෑම තමයි මේ ආත්ම දෘෂ්ටිය කියන එක. ඉතින් අන්න ඒකයි දුරු කරගන්න අවශ්‍ය කරන්නේ. මොකද සෝවාන් වෙනකොට තමයි වැඩිම දුක් ප්‍රමාණයක් දුර වෙන්නේ. රහතන් වහන්සේට දුර වෙන්නේ හරියට අර අර හිමාලය පර්වතයේ ගල් කැට හතක් අරගෙන ඇහුවනේ මොකද්ද ලොකු කියලා. කියවනේ මහන්නේ සෝවාන් වෙච්ච කෙනාගේ නිරුද්ධ වෙච්ච දුක් ප්‍රමාණය හිමාල පර්වතය වගේ කියනවා. තව අරයට ගෙවන්න තියෙන්නේ මේ ගල් කැට හතක් වගේ පොඩි ප්‍රමාණයක් කියන. එහෙනම් සක්කාය දිට්ඨිය තමයි ප්‍රබල හේතුවක් වෙන්නේ. ඉතින් අන්න ඒක දුරු වුණොත් අනිත් දේවල් ගැන අපිට අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නෑ. අනිවාර්යයෙන් මේ කෙනා නිවන කරාම යන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් අපේ අභිලාෂය වෙන්නේ මේ ධර්මතාවයන් තත්වාකාරයෙන් අවබෝධ කරගෙන මේ සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරගෙන මේ ලෝකයන්ගේ තතු අවබෝධ කරගෙන මේ සියලු ලෝකයන් ඉක්මවා යන්නට. ඉතින් අපගේ වෑයමත් ඒ සඳහාමයි. ඉතින් ඒ නිසා මේ ශ්‍රවණය කරපු ධර්මය, අපි ඉගෙන ගන්නා ධර්මයේ හැම කාරණාවක්ම අපි ඒවත් එක්ක ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතිව, ඒව උපාදානය කරගන්නෙත් නැතිව පවත්නා ස්වභාවයේ තත්වාකාරයෙන් අවබෝධ කරගෙන මේ සියලු ලෝකයන් ඉක්මවා යාම පිණිසම මේ සියලු ධර්ම ඥානයන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.